තේරෙනවා. රන්දු මියසිස් දීනිකා මතක දාල් සරකුමාර. සාදු සංකල්පය මනුස්ස දීකම. ගුණ දිහකමතු විස්පාදනය කරන්නේ වටින ඉදික කම්පන්නේ. එරේ බුදුමල් මොන වගේද? අත්තට පොලකින් නම් ඉඳ ගන්න බෑ. මම ඉතින් එච්චරයි නේ. ඇත්ත නේද? හතර දෙනෙක් වෙන්නේ කොහොමද? සාම දෙන්නෙක්වත් වෙලා නැතුව නේද? මේ මේ මේ කියන්නද කියන්නේ? දෙන්නේ නේ. අවුරුද්දට කඩමලු බැඳගෙන නැහිලා. ආ කියන්න කොයි දීපෝයි උඩි නෑ නෑ මම මේ මේක පිළින් කියන්නම් ඇයි තරක? පක්කටලි ඉඳ දන්නේ නැහනේ. මේ මේ කමේ බඩු. මේ ඉරියල්. මයියොක්ක. මේ ලෙට්ට කොච්ච. අන්නේ. අඟුල කොල්ල. මේ වයිදි මෙහෙ නැතු ඇති. ආ මේ තව ආ මේ මොනවාද? උණු උණු පොණ්ඩ කැවුම් ටිකකුත් ඇති. අනේ. ඒසියෙන් නිවෙන්නේ නැති වාජිතයක යවුලා තියෙන්නේ. ඔය කොලජාති නම් මේ මේකක්ම වගේ මේ තියෙනවා මේ සුපර් මාකට් වල. හැබැයි ඉතින් අලුත් නන්නේ. ඉතින් මෙතේ කොහොමද වාසදේශි? හ්ම් කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ මම හිතන්නේ අපි හම්බ වුණේම නෑනේ. මම හිතන්නේ අවුරුදු 15කින් වගේ පහසාත්‍ර. මේ අපේ පුතාටත් දැන් අවුරුදු 18ක් නේ. <laughs> ඉඩම් හිමි වැවිලි කරුවෙක්වත් වෙලාද දැන් එතකොට? හරි හරි. ඒක පත්තන් වලින් බෑ. එහෙනම් සබ්ජෙක්ට් එකක් හැටියට මං ඇග්‍රිකල්චර් කළාට මොකද ප්‍රැක්ටිකල් ඒක මේ ඒක හොඳටම මොහොත් කරලා දුන්නේ අපි කිරියපත්ති තමයි <laughs> පස ගැන පොළොව ගැන මං හිතන්නේ ගියාම ටිකක්වත් ගහන්න එපා. කොහොමද දැන් ඔයාගේ ජීවිතේ? හොඳයි. වරදක් නෑ. වරදක් නෑ කියන්නේ වරදක් තියෙනකොට කියලා මට නම් හිතෙන්නේ. වුණත් මේ ලක්ෂණ gedර දැක්කා. ඒ විශාල උළුවක්. ඒ තාරක ටිකක් වගේ දැනෙනවා. විශාල පන්දිරේක. හ්ම්? සර්ජස් පහළේම ගේනේ. හ්ම්? ගෙයින් එළියට බහින්නේ ගරාජ් එකට. ගරාජ් එකේ පාරට. දැක්කද? ඒටි තිරන්නේ කලබ්බු ෆයිබල් පර්චස් 15ක් කියනවායි කියන්නේ ඉතින්. ආ. පුතාව. මොකද කියන්නේ පුතාගේ නම? අ සුමුඛ. සුමුඛ. ඉතින් කොහෙද ඔය කියන්නේ? ආ ඒක නම් මගෙන් අහන්න එපා තාරක. මොකද යන්නේ නැතන් ගැන කියලා යන එකක් නෙවෙයි. ආ පුතා පොඩක් මෙහෙන්නකෝ. මේ අන්කල් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අම්මිත් එක්ක එකට කැම්පස් එකේ හිටියේ. hello hello ඒ වගේ තමයි. මොකක්ද කරන්නේ? sorry uncle. අපි කණි ගහන්නේ ඇදේ ගලවන්න බලන්නේ. කියන දේ ඇහෙනවා යෝකත් එක්ක. ඔව්. මම ඇහුවේ පුතා මේ පුතා මොනවාරි ස්ටඩි කරනවද එහෙම නැත්නම් මම බිස්නස් මැනේජ්මන්ට් කෝස් එකක් කරනවා අංකල්. පුතා මේ අංකල් කෙරුවේ ඇග්‍රිකල්චර්. එයා දැන් හේන් කුඹුරු වපුරනවලු ගමෙන්ද. අප්පා ඒ කොහෙද අංකල්? මං තුන් තේරවිල්ල කිම කියන්නද ගමේ නම? මේ පුතා අහලා තියෙනවද තුන් තේරවිල්ල? ඒ මොනවද අංකල්? ප්‍රේරිකා. පසල් දන්නවනේ පුතා? ආ අංකල් මේ මේ ජික්සෝ පසල් නෑ නෑ හරි. හොඳයි. මෙන්න මේක පුළුවන් නම් තෝරන්න. ආ මේක ඇවිල්ලා තුන් තේරවිල්ලක්. මොකක්ද අංක? ලැජ්ජා කඩුල්ල. ලැජ්ජා කියන එකට හොඳයි එහෙනම් කියමුද බලන්න වෙන වචනයක්. ආම්මා සයිබර් ෂේම්ද. <laughs> නෑ නෑ දරුවෝ මං කිව්වේ සිංහල වචනයක්. අනේ මම සිංහල වචන දන්නේ නැහනේ අංකල්. මම ඉංග්‍රීසි මීඩියම් හැමේ පුතා මේ සිංහල දන්නේ නැහැ කියන්නේ ලැජ්ජ වෙන්න ඕනේ ඔයා. ඔව්. මේ බබා අවුදම් මේ සිංහල දන්නේ නැහැ කියලා ලැජ්ජ වෙන්නේ. හරි හරි හරි හරි. එහෙනම් මම්ම තෝරලා දෙන්නම්කෝ තුන් තේරවිල්ල. ලැජ්ජාව කියන එකට කියන තව වචනයක් තමයි පිළි කියන එක. අපි කියන්නේ පිළිපිය කියලා. එතකොට කටුල්ල කියන එකට අපි වැට කියලා කියනවනේ. නේද? එතකොට විලි වැට විලි වැට විලි වැට ඔව් වැලි වැට අපේ ගමේ නම තමයි ඒ. අනේ ඕනේ මෙයා දන්න දේවල් හරි හරි මේ පුතා අම්මේ පයන අංකල් එක ටිකක් කතා කර කර ඉන්න මම ගිහලා කෑම ටිකක් ලෑස්ති කරන්න <laughs> මේ සාරක අදන කෑමකට කාලම යන්න ඕනේ. <laughs> හරි හරි. තේරෙන්නේ තෝරන්න හරියට. ඊට පස්සේ අම්මගේ නෑදෑ කට්ටිය ආපුවාම මටම කතා කරන්නේ. <laughs> ඔයා ඉතින් ඔය නියෝග දීලා දැන් කොච්චර කාලද? එහෙනම් කතා කළේ කතා කරුවේ මේ ඇවිල්ලා ඉන්නේ නෑදෑයෙක් නෙවෙයි. මනසේ කේකට ආවහම මූණක් බලලා කතා කරන සිද්දක් ඉතින් තියෙනවා ඔයගොල්ලන්ට පරම්පරාවේ. අහලු ගෙදර අඩුත් ලවිසි වගේනේ කාමරේට වැදිලා ඉන්නේ කොල්ල දැන්. අම්මේ මම පෙරිබත් ස්මෙල් එකක් එනවා. අයියෝ මේ අද ට්‍රයිසන් කරීද? ඔව්. හැමදාම ටෙවල් බා. ඕන්න <laughs> තාරක මං ගමේ තාලෙට ඉරුවා. <laughs> එයා ගෙනාව කොස්මතුළු වලින් කිරි කොස්මාලුවක් හදලා කරවල දැක්කා. එයමයි. කොළඹුලේ ශ්‍රියා බලබල ඉන්න ඔයාට මෙච්චර සහට ගමේ කෑම උයන්න පුළුවන් විත්තිය මම උයන්න පුළුවන් වුණාට මේවා කන්න කවුරුවත්ම නැහැ. පුතා වගේම චන්දිකත් කැමති නැහැනේ මෙව්වට. හැමතිස්සෙම ඉතින් මේ 5 star hotel වලින් කීයක් ගෙවලා හරි මොනවා හරි දෙන්නවා. ඔයාලට කියන්න ගියසුමානේ මම කොළඹ තරුපහේ හෝටලයක මංගල්‍යකට ආවා. මේ ඩිනර් එකකට තමයි ආවේ. මොනවද මේ මේසවල නොතිබුනේ? <laughs> ෂෝක්ස්. සසයිඩ්. ඒක ලස්සනයි. හරිම ලස්සනයි. මොකද තාරකේ හරුපේ. නේද? ඇස පිනවන වර්ණ. ඒ කැමවල නියමිත මැච් කරලා තිබුණේ වර්ණම විතරයි. කලර් කම්බිනේෂන් එක නම් රතු තත්තාලි. ලා කොළ සලාද කොළ. තදකොළ මිංචි. එතකොට මේ මේ අහම කච්චි. කුකුල්ලුන්ට දීලා තිබුණා නියම ෆේෂල් එකක්. හැබැයි ඒ ෆේෂල් පුත්තේ රස විතරමයි දිවට දැනුනේ. මස් රස නම් කුකුල්ලුත් එකම පැතිලා ගිහින්. කල්පනා කළේ තාක්ෂ දාන්න. ඔව් මොනවද කල්පනා කරේ? මේ කොළඹ නෝනලා මහත්තුරු කටින්ද ඇස්කින්ද කන්නේ කියලා. ඔය අනන් ඉතින් කතන්දර හදන්න දෙයි. අනේ මන්ද මොන කර්මයක්ද කියලා මේ කන්දිකටත් ඕනේ ඕම විතරයි. කියනකොටම ශාන්තික. ඔය දෙකක් හරි හරි. ඕජන්දික සම්ඥා පොඩි ප්‍රොබ්ලම් එකක් ආ ප්‍රොබ්ලම් එකක් කිව්වේ ඔව් හිරන්‍යා මට මිනිස්සුත් එක්ක අම්මාරට යන්න වෙලා මේ හැන්දෑවට මං ගෙදර එනවා බෑග් එක ලෑස්ති කරලා තියන්න ආ මෙහෙමද ඔව් එතකොට මේ හිත අවුරුදු ලබන වෙලාවට මම ඉන්න try කරන්න. අහ හැබැයි එකක් අච්චුව. හ්ම්. හරි හරි. මම කරන්න දෙන්නේ. හා හා හා හරි. දන්නවද තාරක? මහේ ශාක්‍ය ඇමතිවරයෙකුගේ පෞද්ගලික ලේකම් වෙන එකට කියන හොඳම උපමාව තමයි ජකෙක් වැඳගත්තා වගේ කියන එක. ආ ඔයා බඳගෙන ඉන්නේ යකෙක් නෙවෙයිද? අනේ මන්ද තාරක මට තේරෙන්නේ. ගණන් ගන්න එපා. මොනවා උනත් ඔයාට අඩුවක් පාඩුවක් නැතුව කාලා ඇඳලා ජීවත් වෙන්න ඒව මොකුත් අඩුවක් නෑ අවුරුද්ද දවසකටවත් එකට වාඩි වෙලා කෑම කන්න වාසනාවක් නැති එක කොයි විදිහටද ඔයා දකින්නේ මොකද ඔයාගේ ඒ පිළිබඳ නිර්වචනේ වෙන තවස්වලට කොහොමද ඔයා මතක ඇති කාලෙක ඉඳන් මං කෑම කන්නේ තනියම. දැන් මං ගෙදර වැඩට ඉන්න මේ පෙරේස වඳ ගහ ගන්නවා කෑම කන්න. මේ මිනිස්සු මේ මේ සවාඩි වෙලා දැන් කෑම කන්නේ. ඇයිෂා හරි ප්‍රකෘතිශීලී. <laughs> කැම්පස් කාලෙදි කියපු සතන් පාට වලට අනුකූලවම සුනිතේත් එක්ක ඒ සතන් පාට නම් ඉතින් කාටද තාරක දැන් මතක තියෙන්නේ මේ ඉරන්නේ ඉතින් ඇත්තටම ඇයි මෙහෙම වුනේ හේතුව හස්බන්ඩ්ගේ කාර්යබහුලකම චන්දික හැමදාම දැන් රෑ 12 එක වෙලා ගෙදර ඉන්නේ ඔය ෂෝකේස් හරි මොනවා හරි දෙයක් වටට දාගෙන. එතකොට පුතා එයාගේ මොන්ටිනේෂනල් ස්කූල් එකේ හරි එහෙම නැත්නම් මේ ක්‍රිකට් ටීම් එකේ යාළුවොත් එක්ක හරි හැමදාම දින එකකට ගිහින් හැමදාම ඔව් ඉස්සර මෙහෙම නෑ තාරක හැම ප්‍රශ්නයකටම මුල පිරුණේ ඔව් කොයි කාලෙකද හරියටම කියනවා නම් ඒක උනේ අපිට හරියයි කියලා අපිට වාසනාව උදා වුණයි කියලා හැමෝම කතා කරන්න ගත්ත කාලේ ඉඳලා කියන්නේ ඊට කලින් ඕගොල්ල සාමයෙන් සමලියෙන් ඇත්තම කියනවා නම් තාරක ඒ කාලේ අපි එකතු වුණා. චන්දිකයි මායි පුතයි ළඟින්ම තමයි හිටියේ. අපිට ඒ කියන්නේ අපේ ඇස්වලට අනිකව පෙනුන කාලේ එකිනෙකාට එකිනෙකාගේ කටහඬ ඇහුණ කාලේ මට මට තේරුණේ මම තෝරන දෙන්න ඒ කාලේ තාරක අපි හිටිය පුංචි ඇනෙක්ස් එකක හදන්න ඒක තිබුණේ පුංචි හෝල් එකයි බෙඩ්රූම් එකයි कंट्री आई बाथरूम में ठही त आहे ඉතින් පුංචි අවකාශයක් ඇතුලේ අපට එකිනෙකාව පෙනුණා. එකිනෙකාව ඇහුණා. ඊට පස්සේ ඊට පස්සේ හැමෝම හිතන විදිහට අපිට හරි ගියා. චන්දක රට ගියා. ඔය ඔය දැන් ඉන්න මිනිස්සු එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගත්තේ රට ඉන්නේ නැත්තේ. ඉතින් ඊට පස්සේ අද මේ ලොකු ගයක් හදාගෙන පදිච්චි තමයි. ඉතින් <coughs> ඒකත් ලොකු දෙයක් නෙවෙයි. හ්ම්? ඔව්. වෙන්නේ පුංචියට හදපුගේ ලොකු කරලා දෙත තත්තු තුනක් එකතු කරගෙන යනකොට මට හිතුනේ මේක විශ්වලාගෙන ආපු ආශිර්වාදයක් කියලා තමයි. ලොකුයි ලොකුයි අපි දෙතුන් පැත්තකට විසුණා වගේ වුණා. මේ කවුරුත් හිතන පතන කරපු දෙයක් නෙමෙයි ඒක. ඒකේ ඉස්සර පොන්සි ගෙදර ඉන්නකොට අර හැම්බිරිස්සාවක් හැදීගෙන එනකොටම වුණා ශාන්තික දන්නා. ශාන්තිකට කැස්සක් ආවොත් මට හෙනවා. ඊට පස්සේ මම ඒක ගැන අහනවා. දැන් අපි තුන් දෙනාගෙන් එක්කෙනෙකුට වසංගත රෝගයක් හැදුනත් තාරක ඒ ගානිකට සංවේදනය කරන්න විද්‍යුත් නිරලමක් නැතුව බෑ වගේ තමයි දැනෙන්නේ. ඉතින් යන්නම්. පුතාව ළඟින් තියාගන්නවා පුතා මගේ ළඟින්ම හිටියා. ඒත් එයා ටිකෙන් ටික දුරස් වුණේ මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට යන්න උනාට පස්සේ. ඒක කොහොම වුණාද කියන්න දන්නේ දෙවියම තමයි. පුතා අමුතුම සංස්කෘතියකට රූපාන්තරණය වුණයි කියන එක විතරයි මට මගේ වචන වලින් කියන්න පුළුවන් වෙන්නේ. මේ සංස්කෘතිය අපි එකිනෙකාගෙන් ඈත් කළා. මහා මන්දිරේ තත්තු තුනට විසුණා වගේ අපි දුන්නා. ඒ කියන්නේ පිටුරු සිංකල කල්පතේ ඇති සාමි නැත මහ මන්දිරේ කියන එකද? ඉස්සර අපි ඒවට hina වුණානේ. දැන් බලනකොට හැබැයි ඉතින් පුංචි කල්පතක් ඇතුලේ කෝටු වෙලා ඉරෝලා ඉන්න ඇයට ඔය ගැන වෙන විදිහේ කතා බහකුත් ඇතිනේ. ඉතින් ඒකටත් තියෙනවද ඔයාට නිර්වචනයක්? මොකද මේ ඉස්සර කැම්පස් කොල්ල ඔයාට පිරුණ කියලා මැක්කියට කතා කරුවේ ඒ කාලෙදි ඔයා කොල්ලන්ව උතුම් යටිකුරු කරන මේ පිරුණ නිර්මාණය කරපු හින්දානේ හරිද? ලියා ගන්න ඔබ කියන. <laughs> ලැබුම් දෙයින් සෑහීමකටපත් නොවන හෙවත් මොනදුම දේ ගැන ලතදෙන මොහු මත සිටින එකම සදානම් මිනිසාය. Thank <laughs> you. කොටි කුමල් මොන වගේ ඇති ජයවර්ධන රචනා කළ නාට්‍යය රංගපෑම් සම්පික ඉලේනියම් පෙරේරා සුමුඛ රංග වීරසිංහ දෙලන්යා මේනිකා මතු තාරක ලාල් සරත් කුමාර නාද සංකල්පය මනින්ත දේශප්‍රිය වන්දිල් රංග මණ්ඩලය වජිර සිංහික කර්මාසිරිගේ නිෂ්පාදනය Thank you.